බුද්ධික මහත්මයා වෙයි ස්වාමීන් වහන්සේ අද ප්‍රශ්න ගොඩක් තියෙනවා Zoom එකේ අහලා තියෙනවා ස්වාමීන් වහන්සේ ඔව් ගෞරවනීය ස්වාමීන් වහන්සේ රහතුන් වහන්සේට ඇතිවෙන ජවන් සිත්වල අනාගත විපාක ඇති නොවි ඒවා ක්‍රියාසිත් බවට පත්වන්නේ රහතුන් වහන්සේට නැවත උත්පත්තියක් නැති නිසාද කියා දැනගන්න කැමතියි නෑ උත්පත්තියක් නැති නිසා නෙමෙයි උන්වහන්සේ අවිද්‍යාව තෘෂ්ණා ප්‍රහාණය කරලා තියෙන නිසා අවිද්‍යාව තෘෂ්ණා ප්‍රහාණය කළ නිසා තමයි උත්පත්තිය නැති වෙන්නේ අවිද්‍යාව තෘෂ්ණා ප්‍රහාණය කළ නිසා තමයි අර ජවන් සිත්තල අනාගත විපාකයක් නැති වෙන්නේ ජවන් සිත්තල අනාගත විපාකයක් නැති නිසායි උත්පත්තිය නොලබන්නේ එහෙම නැතු උපත නොලබන නිසා ජවන් වල විපාක නැහැ නෙමෙයි ජවන් වල විපාකයක් ඇති නොවන නිසායි උපදින්නේ නැත්තේ එතකොට අභිනවයෙන් හටගන්න ජවන් සිත්වල සම්පූර්ණ ක්‍රියා ගුණය විතරයි අතීතයේ ඇති කළ ජවන් සිත්වල උත්පත්ති ශක්තිය අර අරහත් මාර්ගඥානයෙන් නිෂේධ කරනවා. හැබැයි ප්‍රවෘත්ති ශක්තිය නැති කරන්නේ. ප්‍රවෘත්ති ශක්තිය ජීවත්ව ඉන්න තාක්කල් විපාක දෙනවා. එතකොට ගොඩනැගූ අතීත කර්මවල ජනක කර්ම ශක්තිය අහෝසි කරනවා. අභිනවයෙන් ඇති කරන ජවන් සිත්වල සම්පූර්ණයෙන් ක්‍රියාසිත හැටියට පමණක් ඇති කරනවා. ඒ නිසා රහත් මාර්ගඥානෙ කර්මක්ෂය කර ඥානයයි කියලා හඳුන්වනවා.